තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දැන් පිළිවෙලට නව ගුණ බුදුරජාණන් වහන්සේගේ නව ගුණයන් ප්‍රකාශ කරගෙන ආවදිනකට එකදාන ඊයේ දවසේදී සත්තා දේව මනුෂ්‍යාන ගුණයක් බුද්ධෝ ගුණයක් කියන මේ ගුණ දෙක සම්බන්ධව සාමාන්‍ය හැඳින්වීමක් කළා. අදට කියන්න තියෙන්නේ භගවා භාගවා ගුණය සම්බන්ධව මේට ඉහතින් දවසක හොඳ විස්තරයක් අපේ අරිය ධම්ම ඉතිවිරණම ප්‍රකාශ කළා දේශනාවක් වශයෙන්. ඒ දේශනාව දැන් සංපත් වෙලා තියෙන නිසා නැවත නැවත අහගන්න පුළුවෙනි. ඒ නිසා අප සලකනවා ගුණ නාමයෙන් දැන් ප්‍රකාශ වෙලා ඉවරයි කියලා. මේ බුදු ගුණ නාමය අපට තිබෙනා වූ ධාම අගන වටිනා අගන ආරක්ෂක ධර්මය. මට මතකයි අපි තාම කුඩා කාලේ. ඉතාලා කාලේ අමාරුවක් වෙච්ච හැටි ඉතිපිසෝ ඉතිපිසෝ කියලා කියනවා. හුඟක් කියන්න බෑ ඒ ටික කියනවා. ඒ තරමට ඒක පෙළ ගැහිලා තිබුණා. මේ නව ගුණේ තුන්දෝකේ පැතිරිච්ච බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය කැටි කළා පෙන්වලා තියෙන ගුණ රාවය. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි. උන්වහන්සේගේ ගුණ අනන්ත නිසා ඒ වෙනුවට ව්‍යවහාර කරන ගුණ නාම අනන්තයි. කියලා ඉවර කරන්න බෑ. ඒක ලෝක ඉතාම ප්‍රකට වශයෙන් තේරුම් ගන්න පුරුවා, ඒකෙන් තේරුම් ගන්න පුරුවා පුන ළමයක් බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් ඒ දේශනාවට ආරම්භ වෙලා තියෙනවා. දේශනාවේ සංකල්ප වල සඳහන් වෙනවා. සත්‍ය භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං කල්යාණෝ පිටිකද්දෝ අපුප්පතෝ ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවනුසාරම් බුද්ධෝ භගවාති කියලා ලෝකේ උගත් ගන්න හැම තැනම වාගේ ප්‍රකාශ කරන්න පටන් ගත්තා. උන්වහන්සේ අඳුන්වන්න යොදාපු වචන ටිකක් නම් ටිකක් ඔය. ඒකෙන් වඳුන ගන්න පුළුවන් මිනිස්සුන්ට වැටහෙන අන්දමට ප්‍රකට වෙලා තිබෙන ගුණ නමය. ඉතින් මේ ගුණ නමේ සම්බන්ධවම කල්පනා කළාම මේ ගුණ නමය ඇතුලේ සියලෝ බුද්ධ ගුණ තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. එකක් එකක් භාෂාවෙන් කළා වෙන් කළා බලනකොට මේ ගුණ නවය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණයන් අන්තර්ගත වෙලා තියෙනවා. විස්තර කෙනෙක් කරන කෙනෙකුට විස්තර කරන්න පුළුවන්. ඒ වගේම අර පහුගිය දවසට අර මේ නමක් කිව්වා වාගේ බුදු ගුණ එකින් එකට සම්බන්ධතාවකුත් තියෙනවා. මහා ගහසහතු වාගේ එකිනෙකට සම්බන්ධ සමකුත් තියෙනවා මේ ගුණයන් සම්බන්ධ. ඒ නිසා දැන් අරහං ගුණි මුලින්ම ප්‍රකාශ කරේ අරහං ගුණි ආරකත්ත ආරකත්ත ආරකත්ත කියන ගුණයයි අරිණං අරාණං කදත්තා කියන ගුණයයි ගුණ දෙකයි ඊළඟට පූජා ආරහත්තා පූජානම් අරහත් අපූජාවන්ට සුදුසු කියන එක අන්තිමයක. ආරතත්ත කෙලෙසුන් කෙනෙන් ආයින් වෙච්ච නිසා. කෙලෙසුන් කෙනෙන් අයින් වුණා කිව්වම කෙලෙසුන් ඒ සම්පූර්ණයෙන් කෙලෙසුන් අයින් කළා කියන අදහසයි ඒකේ තියෙන්නේ. කෙලෙසුන් සමුච්ඡේද ප්‍රහාණය සම්පූර්ණයෙන් අයින් කළා බුදුරජාණන් වහන්සේ කියන එකයි අදහස. ඊළඟට අරිණං අරාණං හදත්තා කියන වචන දෙක. අරිණං හදත්තා අරාණං හදත්තා කෙලෙස් සතරන් කෙලෙස් සතරන් වශයෙන් කරගන්න කෙලෙස් සතරන් නැති කළා කියන අදහස ඊළඟට අර අර අදත්ත අර කිව්වේ සාමාන්‍යයෙන් අර කියලා සඳහන් කරන්නේ මේ දැටි ආරම්භක තියෙන දැටි වලට රෝඩක තියෙන දැටි වලට ඒ දැටි ඒ සංසාර චක්‍ර සංසාරයේ චක්‍රයක් වශයෙන් ගත්තාම ඒ චක්‍රයේ තියෙන චක්‍රයේ තියෙන දැටි වාගේ මේ සංසාරයේ පවත්වන කර්ම වේගය සංඛාර කියන කර්ම වේග දැටි වගේ. ඒ දැටි කඩලා දැම්මොත් රෝධි කියන එක පෙන්වන්න කරන්න බෑ. ක්‍රියා කරන්න බෑ රෝධි. මෙන්න මේ නිසා මේ දැටි වශයෙන් හලකුවා මේ කරත්වක තියෙන දැටි වශයෙන් හලකුවා සංඛාරය උන්නහන්සේ කර්ම සංඛාරය සම්පූර්ණයෙන්ම කාය සංඛාර, චිත්ත සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන මේ සංඛාර එතකොට කුසල සංඛාර, අකුසල සංඛාර, ආනන්ද සංඛාර. කියන මේ විදිහේ සංඛාර නාමයෙන් කතා කරන්නව ඒ සංඛාර කොටස් කර්ම කොටස් කොටස්. කොටස් නැති වෙලා අර මුලින් කියාපු එකට මේකත් සම්බන්ධයි. මේ ආරකත්තාගේ කෙලෙසුන් කෙලෙන් දුර කෙලෙසුන් කෙලෙන් දුර වුණා නම් දුර වෙච්ච තැන කර්මත් නැහැ. කර්ම වෙනුත් ආයෙන්න. ඒකට වචන දෙක ඒක දෙක නැත්නම් යම් තැනක එතන කර්ම නැහැ. කර්ම උපදවන්නේ කෙලෙස් නිසායි. යම් තැනක කර්ම නැත්නම් එතන විපාකක් නැහැ. ඒ විදිහයි ස්වභාවය. මෙන්න මේ විදිහට පෙතියෙන් ඔන්න ටිකට තේරුම් ගන්න ඕන. සම්මා සම්බුද්ධ කියන ගුණේ සම්මා සම්බුද්ධ කියන වචන තුනක් තියෙනවා. ශබ්ද තුනක් තියෙනවා උතන. සම්මා යන්නයි සංයන්නයි බුද්ධ යන්නයි. බුද්ධ කියන්නේ ප්‍රබුද්ධ වුණ අවබෝධ කරා කියන තේරුමයි. ඒ අවබෝධ කිරීම පිළිබඳව විශේෂණ කියන්නේ ගුණ වචන දෙකක් මුලින් සඳහන් වෙන්නේ. අවබෝධ කිරීම සාමාන්‍ය අවබෝධ කිරීම නෙමෙයි. සම්මා කියන තේරුමයි. මේ සංඥාන සම්පූර්ණ මේ සංඥාන්නේ ස්වයං කියන අදහස තමන් වහන්සේ විසින් කියන අදහසයි. තමන් වහන්සේ විසින් අනුන්ගේ උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින් කියන අර්ථය අර සංඥාන්නේ කියන්නේ. සම්මා යන දෙන්නේ හොඳට සම්පූර්ණව කියන එක. එතකොට උන්වහන්සේගේ දෙන්නේ අවබෝධය කොහොමද තමන් වහන්සේගේම අනුන්ගේ උපදෙස් ගන්නක තමන් වහන්සේගේම සත්‍යය අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කිරීම සමහර අවබෝධ පැත්තට අවබෝධ කරනට ගැටිදු. නමුත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සම්පූර්ණ. එතකොට අපිට හිතන්න තියෙන සම්මා සම්බුද්ධ කියන වචනේ සම්පූර්ණව සමන් වහන්සේ විසින්ම සීල ධර්මයන් අවබෝධ කරගත්තා උත්තරඥානන් වහන්සේ කියන එක. ඒ සම්මා සම්බුද්ධකට අර භාවනාවේදී භාවනාවේදී හිතනකොට භාවනාවට යොදාගත්ත හැකි ওই ආදාහ හොඳට. එතකොට ඊළඟට ඒක අර භාවනාවට තවත් උපකාරක ධර්මයක් තියෙනවා කොටස් වශයෙන් ගන්නකොට අභිඤ්ඤේ ධම්මේ අභිඤ්ඤාතෝ පරිඤ්ඤේ ධම්මේ පරිඤ්ඤත්තා පහක් ධර්ම පහ පහේ ගත්තා. එතකොට සත්‍යකා ධර්මයේ සත්‍යකා ගත්තා. භාවයේ සත්‍ය ධර්මයේ භාවි ගත්තා. එතන කරුණු පහක් තියෙනවා. ඔන්න ඒ කරුණු පහටත් අර සම්මා සම්බුද්ධ කියන වචනේ අරගෙන භාවනාවේ දෙනකොට ඔය කරුණු පහට හිත යොදන්න ඕන. ඔය කරුණු පහේ හිත හසුරවන්න ඕන. එතකොට සම්මා සම්බුද්ධ ගුණේ හොඳට ප්‍රකට වෙලා තමන්ට අවබෝධ විද්‍යාකරණ සම්පන්න කියන ගුණය ඉතාම විශාල ගුණයක් ගුණ ගොඩක් සම්පත් වෙලා කියන විද්‍යා ධර්මයි චාරණ ධර්මයි සාමාන්‍යයෙන් විද්‍යාව කියන්නේ නුවණ ඥානය දියුණු වීමෙන් ඇති වෙන ගුණ ධර්ම වලට විද්‍යා කියනවා එතකොට කුසල වශයෙන් ලැබෙන ධර්ම වලට චාරණ කියනවා ඒකට චාරණ කියන්නේ සමුනවන දැනීමට දැනීමට උපකාර වන ධර්ම කියන එක කාලඟටද යහපත කරා යහපත කරා බුදුරජාණන් වහන්සේලා ධර්මයේ කෙරේ ළඟට සංඝයා ළඟට පරිධාර්මිකයන් ළඟට යහපත් ප්‍රදේශවල ළඟට හොඳට යහපතට පමනවනවා පමනවන්නා වූ ධර්ම කියන එකයි චාරණ ධර්ම කියන්නේ. ඒකට විද්‍යා ධර්මයි චාරණ ධර්මයි අස්ත විද්‍යා පසම චාරණ ධර්ම. එදා ඒ වගේ වෙන් කරලා පෙන්නවා ඒ ටික හොඳට වෙන් කරලා ඉතිරි ගන්නව පිළිවෙල කරගන්න ඕන භාවනා කරන ඇත්තෝ. විද්‍යා ධර්ම 8 මෙන්න මේවා කියන ඒකත් එකක් ආකාර කලකන්න පුරුදු වෙන්න ඕන. චරණ ධර්ම පාසොඩසට ඉතිය ගන්න පුරුදු වෙන්න ඕන. එතකොට මේ විදිහට ඒක ඉවර ගන්න ඕන. ඊළඟට සුගත ගුණය. සුගත ගුණයේ තියෙන ගුණ කීපයක් අධ්‍යයනය ඇතුලේ. සුගත වචන දෙක එකතු කරලා යොදන්න කියන්නේ. සෝ කියන්නේ සෝබන. ගත ගමන. සෝබන ගමනක් ඇති උත්තරය කියන එකයි මුලින් ගන්නේ. ගමන කියන්නේ මේකට ප්‍රතිපත්තිය. උන්වහන්සේ යම් දවසක අභිනිහාරයට කියන්නේ මේ ප්‍රාර්ථනාව බුද්ධ භාවයට බුදු භාවයට උදා යම් දවසක ආරම්භ කළා නම් ප්‍රාර්ථනා කිරීම වශයෙන් එදා පටන් මේ සම්මා සම්බෝධිය ලබන්නා වූ බෝධි මණ්ඩලයේ සම්මා සම්බෝධිය ලබන්නා වූ අවස්ථාව දක්වාම යහපත් ප්‍රතිපත්ති මාර්ගයක් උන්වහන්සේ සුන්දරව ප්‍රතිපත්ති මාර්ගයක් ප්‍රතිපත්ති මාර්ගයේ ගමන ගමන් කළා ගලා උත්තරණයා කියන අදහසයි මුලින් ගන්න තියෙන්නේ. ඒ සුන්දර කියන්නේ වැරදි වලින් අහක් වෙච්ච. කියන එක වැරදි ඇති වෙන්නේ දේශය, ලෝභය, දේශය, මෝහය, මානෙ, මාස්කාරය, අහිරික, අනොත්පත්ය කියන ඔන්න කෙලෙස් නිසා මේ නරක වෙන්නේ. ඒවා නැති නිසා යහපත්. ඒවා නැතුව යහපත් වූ ප්‍රතිපත්ති මාර්ගයක ධර්ම මධ්‍යම ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කළා කියන එක පාරමී පෙරුවා කියන එකයි ඒකෙන් කියන්නේ සුගත කියන එකයි ඒකේ තියෙන සුගත අනිත් එක සුගත සුගත කියන තේරුම කොට කියන සුගත යන්නේ සුගත ගත කියන්නේ ශරීරේ සෝබනෝ ශරීරය දෙවිස් මහා පුරුෂ ලක්ෂණය අධිපති අධ්‍යයනයන්ගේ ලාභ ප්‍රභාන ඒවෙන් අලංකාර වූ විචිත්‍ර ශ්‍රේෂ්ඨ ශරීරයක්. ඉතා වටිනා ගණතරණක් ගැනි වටිනා ශරීරයක් ඇති උත්තර ආනන්ද වහන්සේ කියලා උන්වහන්සේගේ ඒ පදන ශරීරයේ හිතේදලා භාවනා විදිහට විශ්වගතත්තා. අනිත් දෙක සුභාද කියලා තේරුමක් තියෙනවා. ඒක සුභාද කියන එක සුබතුනා කියලා. යහපත් වචන ඇති කියන තේරුමයි ඒක තියෙන්නේ. යහපත් වචන කියන්නේ උන්වහන්සේ අවබෝධ ධර්මයේ අවබෝධ කරගත්තා වූ අවස්ථාවේ පටන් පිරිනම් පාන අවස්ථාව දක්වාම යම්තා ධර්ම දේශනා කළාන ඒ දේශනා කළ ධර්මයේ එකින් එක දෙකින් එකට සම්බන්ධයි. ඒකට එකක් විරුද්ධ නැහැ. මෙන්න මේ නිසා උන්වහන්සේගේ වචන සුගත සුගත කියලා උන්වහන්සේගේ යහපත් වචන ඇත්තාගේ ඒ වගේම දේශනා කරපු දෙයක් හා ඉවරක් වෙනවා. ඒ කාන්තෙන්ම ඒකට දෙයක් නම් නැහැ දේශනා කරන්නේ. මෙන්න මේ විදිහ යහපත් වචන ඇති කියන තේරුමක් තියෙනවා. චේතනාව යස්සවා යස්සවා ගති. උන්වහන්සේගේ සාමාන්‍ය ගමනක් සෝදනයි. උන්වහන්සේ යම් කිසි අවස්ථාවක පාරේ වඩිනවා නම් පින්ද පාතේ වශයෙන් හෝ සාමාන්‍ය වශයෙන් ඒ ගමන පුදුම අන්දමේ ස්වර්ණ ලංකාවක් මේ දෙන්නේ නෙමෙතෝ බාර සතවපු දෙහත් නිකම්ම ඉස්සාවෙන්නා වාගේ එල්ලීම පෙරලීම නැතුව තමන් කිරීම. ඒ වාගේම ආශ්චර්ය සම්පන්න කරුණ රාගයක් උන්වහන්සේගේ ගමනේදී සිද්ධ වෙනවා. නින්නත්තානං උන්නමති ගච්ඡන්ති රෝපනායක උන්නතං සමං හෝති පතරී ජාතියතන මේ අශෝකන පතරණිය වහන්සේ පහ තබනකොට පතරණියට උස්සෝ ධන පහත් වෙනවා. ඒ පොළේ උස්සෝ ධනක් තියෙනවා නම් ඒ ගුණාංගයේ පායට සුදුසු අන්දමට පහත් වෙනවා. පහත් වෙනවා කියනවා නම් වලක් තියෙනවා නම් ඒක උස්සලා හිටිනවා. උන්නතං සමං හෝති පඨවිච අති අචේතන. පාසාන සක්කරාචේව පඨලාකානුකන්තක සම්පේ මග්ගා විවජ්ජಂತಿ රච්ඡන්ති රෝගනායක. කනෝ උණු ආදී දේවල් ඒ වගේම කැඩිපතල දේවල් ඒ වගේම බොරළු සැට ගල් කැට ආදී තියෙනවා නම් කායට පීඩා කරන දේවල් සතු ආදියක් තියෙනවා නම් කායට ඇලෙන්න තිබෙන යම් දේවල් තියෙනවා නම් ඒ සියල්ලම සබ්බේ මග්ගා විවච්ඡන්දී ගච්ඡන්තේ ලෝකනායකේ උදානන් වහන්සේ වඩින්නා අවස්ථාවේදී ඒ සියල්ලම අයින් වෙනවා ඔන්න ඔය විදිහේ ප්‍රාතිහාර සම්පන්න උන්වහන්සේගේ ගමනක් කියන මෙන්න මේ ගමන නිසා උන්වහන්සේට උන්වහන්සේගේ ගමන යහපත් ගමන හැටියට තෝරන වහන්සේ කියන මෙන්න මේ අදහස් පිටට ආරගෙන භාවනාව දන්නවන ලෝකවිදු ලෝකවිදු ගුණේ හොඳට ප්‍රකාශ වුණාට ඔබේ දවසක ත්‍රිවිධ ලෝකයේ තේරුම් ගත්තා නියමාන්දමට තේරුම් ගත්ත සරුවඥන් වහන්සේ ඒක සරුවඥ ගුණයට සම්බන්ධ ගුණයට සම්බන්ධයි බුද්ධ ගුණයට සම්බන්ධයි සම්මා සම්බුද්ධ ගුණයට සම්බන්ධයි ත්‍රිවිධ රූපය නියමාන්දමින් අවබෝධ කරගත්තා මේ අන්දමට නියමාන්දමින් තෝරාගත්ත දේරල තේරුම් ගත්ත වෙනයම් කිසි ශාස්ත්‍රවරයෙක් මේ අර උකල්පය ඇති වුණේ නැහැ බුදු කෙනෙක් මිසක් වෙන කෙනෙකුට බැරි අන්නකට උදාහරණයක් තේරුම් ගත්තා ඒ ලෝකවිදු ගුණය ඊළඟට අනුත්තර පුරුෂ ධම්මකාරී ගුණයත් හොඳට ප්‍රකාශ වුණා ඊළඟට ගත්තාදීව මනුස්සාන දෙවි මිනිසුන්ගේ සාස්ත්‍රුණාවේ උන්වහන්සේ තේයන්ට, දෙවියන්ට, දෙවියන්ට කියන්නේ දෙවියෝ බ්‍රහ්මයේ සියලු දෙනාම අඩංගු කරන වචනයක් මේ දේව කියන වචනේ. ඒ දිව්‍ය බ්‍රහ්මයන්ටත්, මනුෂ්‍යයන්ටත්, අවශේෂ සත්‍යයන්ටත් ප්‍රධාන මනුෂ්‍ය සත්‍ය වර්ග දෙක අරගත්තාම ඊළඟට ඉන්නව සියලුම සත්‍යයන්ගේ අනුව ගත හැකි උන්වහන්සේ තිරිසන් සතුන්ටත් අවවාද දුන්නා. තිරිසන් සතුන් මෙන්ටත් උන්වහන්සේ උපකාර වුණා. එතකොට යක්ෂ නාග සතරණාදීන්ටත් උපකාර වුණා. ඒ නිසා සියලු සත්වයන්ට උන්වහන්සේ අනුශාසනා කළා කියලා අපි ගන්න ඕනේ ඒ තේරුම ඇතුව ඊළඟට බුද්ධ ගුණේ ඒ බුද්ධ ගුණේ සම්බන්ධවත් තේරුවා ඊළඟට අන්තිමට තියෙන භගවා ගුණේ පහුවේ දවස්වල මේ භගවා ගුණේ හොඳට ඉතාම අගයති විස්තරයක් ඇතුව හදාගන්න ලැබුණා මේ ඇත්තන්ට මෙන්න මේ ගුණ නාමයේ ගුණ සති භාවනාව ඉතාම අවශ්‍ය භාවනාවක්. විදර්ශනා භාවනාව කරන අවස්ථාවේදී අවශ්‍යම සමත භාවනාව කරන අවස්ථාවේදී මේ බුද්ධානුසති භාවනාව ඉතාම ප්‍රයෝජනවත් වෙන නිසා මේක පුරුදු කරලා තියාගන්න ඕන. ඒක හොඳට ජීවණු කරලා පුරුදු කරගෙන තියලා තිබුණාම මේ ಗುಣ නවයෙන් යම් කිසි Tamange හිතට ආගෙන ඉතාලම හොඳ ගුණ කීපයක් අරගෙන ඒ අනුව හිතේදලා ප්‍රීතිය උපදවාගෙන තිබුණාම යම් කිසි අවස්ථාවක මේක මතු කරගන්නත් පුළුවන් වෙනවා. ඒ නිසා භාවනාවට මේක ඉතාම උපකාරයි. මේ භාවනාවට මේ මේවා පුරුදු කරගන්න ඕනේ ඊළඟට මේවා පුරුදු කරගෙන තමන් දිනු කරගෙන යන්නා වූ මේ කරගෙන යන්නා වූ විදර්ශනා භාවනාව. නිවන් ලබා ගැනීමට උපකාර වන්නා වූ මේ විදර්ශනා භාවනාව නියමන්තවට කරගෙන ගොස් ප්‍රාර්ථනා පරිද්දෙන් අමා මහ නිවන් පතා ගැනීම තේරුම දැනගත්තා එක ලොකු ලාභයක් වශයෙන් සලකන්න ඕන. සූවිසි මහා ගුණ කිව්වාම බෞද්ධ කෙනෙකුට බුද්ධාගංකාර කෙනෙකුට ඊට වඩා ලොකු දෙයක් නැත්තේ නෑ. ලොකු ආරක්ෂාවක්, ලොකු මන්ත්‍රයක්. ඒ වගේම බෞද්ධකම හොඳට හදගන්න පුළුවන් ඔය සෝවිසි මහා ගුණ ටික තේරුම් අරගෙන තියෙනවා. සෝවිසි මහා ගුණ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඒ රත්න තුනම බැලුවාම එකට ලොකුම සම්බන්ධකින් තියෙන්නේ. බුද්ධ රත්නය කියන්නේ මහා ඥාන සම්පත්තිය, ගුණ සම්පත්තිය. ගුණ සම්පත්තිය, ඥාන සම්පත්තිය එකට සම්බන්ධ වෙච්ච කාරණා. ධර්ම රත්නය කියවහම ඒ උන්වහන්සේ අවබෝධ කරගත්ත දේශනා කර ධර්ම ටික ඒකත් බුදුදානන් වහන්සේගේ අභ්‍යන්තරයේ තියෙන දෙයක්. එතකොට ඒ ධර්මය ධර්මයේ සම්පූර්ණයෙන්ම පිළි අරගෙන ඒක අභ්‍යන්තරයේ තැන්පත් කරගත්ත පිළිවෙලක් අරගෙන ඒක අභ්‍යන්තරයේ තැන්පත් කරගත්ත පිළිවෙලක් තියෙනවා. ඒකට බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය රත්න තුනම එකට සම්බන්ධයි. ධම්ම කාලෝ යතේ සත්තා ධම්මෝ සත්තා සතෝ වතෝ. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ ධර්මකාය. උන්වහන්සේගේ ශරීරය ධර්මකාය. උන්වහන්සේගේ ශරීරයේ වශයෙන් තියෙන ධර්මයේ. එතකොට ධර්මකාය බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය නම් මොකක්ද ධර්මයක්. බුදුරජාණන් වහන්සේ ධර්මකායත් එකම එකයි. යම්මේ ටිකේතෝ සංඝ සත්ත්ව සංඝං නිගත්තේ ඒ සංඝ රත්නේ ධර්මයේ පිළිදියාන එතකොට ශාස්ත්‍රඥ මහන්සේගේ தත්වයට යන සංඝ රත්නේ බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය කියන මේ තුනම එක වස්තුවක් ඒකකයක් කියලා කියන්නේ ඒකකයක් මහා ගුණ සම්බන්ධයක් ඇති ඒකකයක් එතන තුන් ලෝකේම පැතිරිච්ච ගුණ සමුදායක් තියෙනවා බ්‍රහ්ම ලෝකේ දක්වා ඉතාම ශ්‍රේෂ්ඨ බ්‍රහ්ම ලෝකයක් තමයි සුද්ධාවාස. ඒ සුද්ධාවාස දක්වාම ඇතුළට ගිහිලා තියෙනවා. අරූප ලෝකවල සම්බන්ධ ගන්නාමාරේ අන්තර රූප බ්‍රහ්ම ලෝකවල ඉහළ බ්‍රහ්ම ලෝකවල පටන් දිව්‍ය ලෝක, නාග ලෝක, සතරන ලෝක, මානුෂ්‍ය ලෝක, යක්ෂ ලෝක ඔය හැම තැනම පැතිරිච්ච මහා ගුණ සමුදායක් මේ ගුණ සමුදාය හිතේ තැන්පත් කරගත්තොත් එතනින් කිසි කරදරයක් උපත්යක් වෙන්නේ නැහැ කිසිම දේශේනුවක් කිසිම දෙයකින්වත් කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඉතින් මේ ටික දෙයට මේ ටිකේ දැනගත්ත මේ දෙන්නතෝ තේරුම් සහිතව නැවත නැවතත් දැන් සලකා ගැනීමට ඉඩ තියෙනවා. පොත් බලවත් අදහස් මතු කරගන්න ඉඩ තියෙනවා. ඒකතරයක් වඩාත් ඇහුවාම ඒ ධර්ම නැවත නැවත සලකන්න ඕන. ආවර්ජනා කරන්න ඕන. එතකොට දෙවෙනි වරට කාය හොඳට වැටෙනවා ඒක. ඔක්ක බලනකොට අර අපේ ධර්මයේ පොතේ දිනකට බලනවා නම් තව සැරයක් හොඳට වැටෙනවා. ධනිකරම අහන්නේ නැතුව පොතක් බලනවා නම් ඒ තරම්ම නැහැ දැනෙන්නේ. මනස අහලා ඉවරලා ඒ කාරණා පොතෙන් බලනකොට හොඳට තේරෙනවා. හොඳට අවබෝධයක් ඇති වෙනවා. සම්පත් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ මේ ධර්මයේ සම්බන්ධ බුද්ධ ධර්ම සංඝ කියන මේ ධර්මත්‍රය පිළිබඳවම ලැබිච්ච දැනීම තව තවත් බලව කරගන්න ඕනේ, දිනු කරගන්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ. වන්දනාවේදී විශේෂ වචන ටිකක් අපි පාවිච්චි කරනවා. ඒකේ අදහස දැන් අරහං සෝභගව අයිති අරහං ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ නිසා අරහත් නම් වනසේක ඒ කරුණ කිව්වේ අර විස්තරේ කියපු කරුණ ටික ඉතිති කියන්නේ ඒ විස්තරේට අංගින් දෙක කිරීම ඉතිති ඒ කරුණ නිසා අරහං අරහත් නම් වනසේක අරහං වදසෝ භගව ඒක අර විස්තරේ කරනවා ඒක ඒ භාගතුන් වහන්සේ ඒකාන්තයෙන්ම අරිහත්. ආයේක අදුපාඩුවක් නැත්තේ නෑ. තං භගවන්තං අරහන්තං සිරසා ධමාමි. එතකොට নমස්කාර වශයෙන් කරණ යාමයි. নমස්කාර වශයෙන් කරණ යාමයි එතකොට ඒක තියෙනවා. ඒකට කියන්නේ පටිපාද කරණාගමනය කියන එක. ප්‍රණිපාතේ කියන්නේ සරණේ. සරණේ নমස්කාරයට. සරණාගමනයේ කීපාකාරයකට තියෙනවා. සම්බදවන්තං අරහන්තං සරණං ගච්ඡාමි කිව්වහම එනම් සම් සම්බදවන්තං සිරසානමාමි එතකොට ඒක ප්‍රණිපාත කරනවා සරණං ගච්ඡාමි එතකොට සම්බදවන්තං අරහන්තං සරණං ගච්ඡාමි සම්බදවන්තං අරහන්තං සිරසානමාමි සම් වත්තකෝචෝ අරහතෝ අත්තානම් පරිච්ඡයාමි අර ප්‍රණිපාත කරනවා කියන්නේ ඊළඟට අත්තසම්නීයාකන කරණාගමනේ කියලා දෙවෙනි කරණාගමනේ. සරණ යාම ඔය විදිහට මුලින් දැන් කරණාගමනේ নমස්කාර කිරීමේ මම බුදුරජාණන් වහන්සේට নমස්කාර කළමි. වැදන් පටන් මගේ নমස්කාරය. දක්ෂාරියෝ ඒක උත්තමයන්න් වහන්සේ කෙනෙක් වශයෙන් සාතුරුන් වහන්සේ කෙනෙක් වශයෙන් මම නමස්කාර කරන්නේ මෙතෙන් පටන් බුදුරජාණන් වහන්සේටයි සාමාන්‍යයෙන් අවශේෂයන්ට නමස්කාර කරන ආකාර කිරීම වශයෙන් ඒක නෙවෙයි සාතුරුන් වහන්සේ කෙනෙක් වශයෙන් සලකාගෙන මම මෙතෙන් පටන් මම නමස්කාර කරන්න බුදුරජාණන් වහන්සේටයි එනකොට අර ප්‍රණිපාද මරණා ලැබෙන සිද්ධ වෙනවා ඊළඟට මගේ ශරීරය මගේ ජීවිතය මම අරිහත්තු භාග්‍යවත්තු වරහත්තු උදාරණ වහන්සේට පූජා කරමි කියලා මේ කියන දෙවෙනි වතාවට. එතකොට ඒකෙන් අඟවන්නේ අත්සන්නියාතන කරනාගමනේ. ජීවිතය පූජා කිරීම. ජීවිත ජීවිතේ පූජා කිරීමෙන් කරණයාමයි කියන්නේ. යාගේ ජීවිතේ මම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා කියන්නේ. ඒ වාක්‍යය අර පාළියේ කියන්නේ. එතකොට ජීවිතයක් පූජා කිරීම පුංචි දෙයක් නෙමෙයි. සාමාන්‍ය කවුරුත් තායේ විතරම ආරක්ෂා කරන්නේ ජීවිතේ. ඇඟේ අතපය සෑදී හරි කපලා දාලා ජීවිතේ රැක ගන්න පුළුවන් නම් රැක ගන්න. එතකොට ශාරීරික අංගපසකට වඩා රූපයට කලකනවා ජීවිතේ. එතකොට වස්තුවට වඩා කලකනවා. වෙන දේවල්වලට වඩා කලකනවා ජීවිතේ. ජීවිතය ලොකු දෙයක්. ඒ ජීවිතේ ඒ විදිහට කලකන්නා වේ ජීවිතේ පූජා කරනවා වූහම මේ පූජාව විශාල පූජාවක් ලකිනා පූජාවක්. ඒක නියම හිතින් කරන්නේ. ඒකම එකම ආදාහකින් මම මාගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට පූජා කරමී ගෙනදාගා. පරිත්‍ත්තු යේමේ අත්තාදත් පදේතු වරාත ඒක තවතරක් ඉස්තිර කරනවා. මේ මාගේ ජීවිතයේ මාගේ ආත්මාවේ මම අරියත් වූ බුදුරජාණන් වහන්සේට භාගත වහන්සේට පූජා කළාමයි. සදේ මේ වෙන ඉස්තිර කරගන්න අත්කම් ආත්මය අරහත අස්ථානම් පරිත්‍යක්ඛෝ අස්ථානම් සත්‍යබෝධෝ ඊළඟට සි අභාවෝ හමස්මි සිස්සෝ අමස්මි ඒකට කියන්නේ සිස්ස භාවෝපගමන කරනාගමනේ කියලා සිස්සේ වශයෙන් බලපන්නේ කියලා සිස්සයා කියන්නේ ගෝලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ ශ්‍රාවකයා කිව්වත් ශිෂ්‍යයා කිව්වත් අතරැතියා කිව්වත් ඒක ඔක්කොම ගෝලයේ වශයෙන් කලකන්නේ කියන එක. එතකොට ශිෂ්‍ය භාව උපදම කරනා ගමනේ කියන එකයි ඒකෙන් කියන්නේ. එතකොට අර බුදුරජාණන් වහන්සේගේ එක එක ගුණයක් ඉදිරිපත් කරගෙන ඒ විදිහට තුන් ආකාරයෙන් කරන කවාඩම් වෙනවා. තුන්ක දෙයක් නෙවෙයි කියන්නේ අපේ මේ වන්දනාවේදී. ඒ හැම අවස්ථාවකදීම ඇති වෙන්නේ ඥාන කප්පෙත් වේදනාවක්. ඒකට කරණාගමනේ අමුකිති අවස්ථාවක හොඳට තියාගන්න පුළුවන් උන සදාගන්න නැතුව ඒකම ඇති ඒ සියලු මායම් වරදවලා සියලු දෙලේ සංසිඳවලා මේ බලාපොරොත්තු වන්නා වූ ශාන්ත අමා මහ නිවන් සම්පත්තිය ලබා ගැනීමට ඒක ඉතාම වටිනා කාරණයක් වෙනවා මේ විදිහටයි මේ අපේ වන්දනාව ඒ කියලා ඊළඟට ඒකට අයිති ගාථාවක් දෙනවා සංස්කාරපත්තා දත්තාගේ ඉරේචාරීනෝ විරත සංස්කාරපත්තාව සත්‍යාදී නිචාරෝ නරෝ නරෝ දුකාපාර අරහන්තං නමාමහන් කියලා අර ඒකේ තියෙන්නේ අරහන් යන්නේ ගුණ දුක පිටු කරලා දෙන්නේමයි මේ ධාතාවෙන් එක එක ගුණයක් පාසා ඔය විදිහට නව ගුණේ වෙන් වෙන් කරලා කියමින් එතකොට අර කරණාගමනේ තුන් තුන් ආකාරයෙන් සම්පූර්ණ කරගනිමින් ජීවිතේ පූජා කරමින් මේ කරන්නේ කුංජි පින්කමක් නෙමෙයි දින ප්‍රතාම මහා වටිනා පින්කමක්. ඒ පින්කමටයි මේ උදවිය මේ බලාපොරොත්තු වෙන්නේ බලාගෙන ඉන්නේ අහගෙන ඉන්නේ ඒකට සම්බන්ධ වෙලා ක්‍රියා කරන්නේ එනිසා මේ දින ප්‍රතා රැස් වෙනා වූ තමන්ගේ අභ්‍යන්තරයේ වෙනකතා රැස් වෙන්නා වූ මහා පුණ්‍ය ධාරාව වටිනා බව කල්පනා කරන්ද සංසාරයේ නොලැබෙන සාමාන්‍ය අවස්ථාවක නොලැබෙන වටිනා පින් රාශියක් මේ අවස්ථාවේදී එකතු කරගන්න ලැබුණා ඒ විදිහට වන්දනා කළා බුදු ගුණ පවත්වනයක් අර අත්හාරක වන්දනාව සලකලා ඊළඟට මේ පිළිත්තික විශාල ආරක්ෂාවක් බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂක පිළිගැනීමාවක් ඊළඟ කරන්නේ. මේවා සියල්ලම සම්පූර්ණ වෙනවා. ඊළඟට ওই විදිහට දැන් සම්පූර්ණ වෙලා ඉන්නේ. මේ ළඟට අපි බලාපොරොත්තු වෙනවා මේ බෞද්ධ උදවියගේ කල්යාණ ප්‍රතිඥාන tattve සම්පූර්ණ කර ගැනීමට උපකාර වෙන අන්දමට මේ ධර්ම ටිකක් සංඥා භූමි යහත්ම කොටස් ප්‍රඥාව පිළිගන්නාව ආරක්ෂාව වන්නාව ධර්ම ටික තම තමන්ගේ හිතවල තැන්පත් වෙලා තියෙන්න ඕන. එහෙම තියෙන කොටයි නියම කෛලාන පුරුතඥ තත්ත්වේ රැක ගන්න පුළුවන් වෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච ප්‍රඥාංග පටිච්ච සමුප්පාද කියන මෙන්න මේ ධර්ම ටික. මේවා සම්බන්ධව එක කොටසක් හරි තේරුම් අරගෙන තේනවා නම් කල්යාණ ප්‍රත්‍යඥ tattve රස ගන්න පුළුවන්. එහෙම නැත්නම් අන්න ප්‍රත්‍යඥ. මේ ප්‍රත්‍යඥ tattve අයින් කර ගැනීමටයි මේ විදර්ශනා භාවනාව කරන්නේ. විදර්ශනා භාවනාවෙන් ප්‍රත්‍යඥ tattve අයින් වෙලා ආර්ය සත්‍යයට ඥාන ඒ අත්‍යත විවේක නිදහස තියෙනවා නියතෝ සම්බෝධි පරායනෝ කියලා ඒකාන්තයෙන්ම නියතම නියතයි සෝවාන් වෙච්චාට කවදාකවත් පල්ලහාට බහින්නේ නැහැ ඒ වගේම සෝවාන් කමෙන් යම් කිසි දෙයක් සමෝහයක් නැති කළා නම් ඒ නැති කරපු දෙයක් ආයි නැවත ඒ సంతානෙට එන්නේ නැහැ ඒ කියන්නේ මේ ඕවාංකමින් දෙලෙත් නැති කරන්නේ සමුච්ඡේද ප්‍රහාණ වශයෙන්. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ සම්පූර්ණයෙන්ම අනුසය සහිත කෙලෙසුන් ගැදීමයි. ඒ අනුසය සහිත කෙලෙසුන් ගැදීම තමයි මේ මාර්ග භාවනාවෙන් කෙරෙන්නේ. ඒකත් හිතා ගන්න ඕනේ. දැන් මේ මල් පූජා කරන්නව අවස්ථාවේදී, ධම් පූජා කරන්නව අවස්ථාවේදී කෙලෙස් දැනෙනවා. කෙලෙස් කැඩලා යන හුඟක් දුරට. දානයක් පූජා කරනකොට ලෝභය කැඩිලා යනවා. මල් පූජා කරනකොටත් ඒ විදිහේ ලෝභය කැඩෙනවා. තව තවත් ඒක ගොඩක් කැඩිලා යනවා. මේ පූ සාමාන්‍ය මේ පූජා අවස්ථාවල කෙලස් ගොඩක් කැඩෙනවා. ඒ කැඩීමට කියන්නේ සදංග ප්‍රහාණය කියලා. සදංග ප්‍රහාණය කියන්නේ ඒ වෙලාවට කෙලස් කැඩීමයි. ඒ ඒ වෙලාවේ කෙලස් කැඩීම නිසා ඒ සංකාමේ හොඳ කුසල ධර්ම පරම්පරාවක් සම්පත් වෙනවා. නමුත් අර කනාපුකේ නැවත එනවා. අන්න ඒකයි වෙනස. කුසල කර්මයක් සංකප්ප වෙනවා, ප්‍රයෝගය නැවත වෙනවා. වික්‍රමන ප්‍රහාණය කියන්නේ ඊට වඩා බලවත්. ප්‍රථම ධ්‍යානය ලබා ගන්න දැන් මෛත්‍රී භාවනාව කළගෙන වෙලා ඒ මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම ධ්‍යාන, දෙතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන කියන ධ්‍යාන ලබා ගන්නවා. ඒ ලබා ගන්න අවස්ථාවේ ප්‍රථම ධ්‍යානයේදී කෙනෙක් කඩනවා. කියන්නේ නීවරණ. පංච නීවරණයන් කරලා අයින් කරලා දානවා, කම්පා කරලා අයින් කරලා දානවා. ඒකට කියනවා වික්ඛම්පන ප්‍රහාණය කියලා. ඒක අරිට වඩා මේ සදාංගත් ප්‍රහාණයට වඩා බලවත්. ඒ ධ්‍යානයක් ලබාගෙන කෙලස් කරන එක. කාමච්ඡන්ද නීවරණේ, ව්‍යාපාද නීවරණේ, තීරමින්ද උද්ධච්ච කුක්කුච්ච කියන මේ නීවරණය පලනවා. ඒ වික්‍රමණ ප්‍රහාණය ඒක. ඒක හරිද වඩා ශක්තිමත් ඒක නැවත එන්න ඉඩ තියෙනවා. නැවත ඒකට ධානයම වැඩුණොත් ආයි නැවත එනවා ඒක. එක්කමනේ විස්කම්මන ප්‍රාණය ප්‍රත්‍තරාන්නම දුරවල. ප්‍රබල ප්‍රහාණය තමයි සමුච්ඡේද ප්‍රහාණය. ඒක මාර්ග භාවනාවකින් සැපයෙන්. විදර්ශනා භාවනාව සම්පූර්ණ වීමෙන් ඒ කෙලෙස් කැඩෙන්නේ. සෝවා මාර්ගයේදී කෙලෙස් කැඩෙනවා. චතුරාර්ය මාර්ගයේදී කෙලෙස් කැඩෙනවා. අනාගාමී මාර්ගයේදී කෙලෙස් කරනවා අරියත් මාර්ගයේදී කෙලෙස් කරනවා ඒ ගැදෙන්නේ අනුසය සහිතවයි කෙලෙස් කරන්නේ ඒ කෙලෙසුන්ගේ තියෙන අවස්ථා තුනක් අය අනුසය අවස්ථාව කියන්නේ යටපත් වෙලා තියෙන අවස්ථාව ඒ යටපත් වෙලා තියෙනකොට කෙලෙසයක් තියෙන බවක් අත්දැකෙන්නේ නැහැ හොඳයි නායක ඉන්න නායා වගේ හරියට නායක ප්‍රබහයි ඉඳහයි එනකොට ආයතන රටේ ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. ඒකට කියන ආවේශය අවස්ථාව දෙකන් තලුන් දෙකන් පත් අවස්ථාව. නමුත් ඒක බලවත් වේ කරම තියෙන්නේ. ඒ සාමාන්‍ය දෙහි විරාක් කියන ප්‍රධාන වශයෙන් කෙලස් 10ක් තියෙන අනුසය 8ක් තියෙන අනුසය වශයෙන් කියන්නේ කෙලස් 7 යටපත් වෙන විදිහ වගේ. ඒ යටපත් වෙලා තියෙන ඒකට අවස්ථාවේදී යම් කිසි අරමුණක් වෙනවා ඒ කෙලෙස් මතුවීමට සුදුසු අරමුණක් වෙනවා අරමුණක් ආපු හැටිම අන්න පරිඋත්ථානය වෙනවා ඒ කෙලෙස් නැගී සිටිනවා කෙලෙස් තියෙන බව දැනගන්න එතකොට අන්න දැන් හොඳට ඉන්න අවස්ථාවේදී බොහොම හොඳයි ඒ කිසිම කරදරයක් නැහැ එතකොට මෛත්‍රී හොඳට පරිදි තියෙන්නේ යම් කෙනෙක් යන්න එක නරකන දෙයක් කියලා ගන්න වෙලාව නෝන රතු වෙලා තරම් අහත් ටිකක් අතු කරගෙන අවහාර විට යන්නත් පටන් ගන්න ප්‍රයත්න පටන් ගන්න අතහ කර ගන්නත් බැරි වෙනවා පරිඋත්ථාන අවස්ථාව ඒක සම්පූර්ණ වෙලා ඊට පස්සේ යන්දු මොගුරු අරගෙන සෝවාහාරයට පටන් ගන්න වාහන බණින් යන්න යටි ක්‍රම අවස්ථාවේ යන්නේ ඒකයි තම ප්‍රවේශය සම්බන්ධවම අනුසය අවස්ථාවයි, පරිඋත්ථාන අවස්ථාවයි, වේදික්‍රම අවස්ථාවයි කියන අවස්ථා තුනක් තියෙනවා. නරකම අවස්ථාව තමයි වේදික්‍රමන අවස්ථාව. ඒක තමයි කාල සම්පූර්ණ වෙන්නේ. අර පරිඋත්ථාන නැගී කියත් ඒකේ මේකේ ඒ තරම්ම නැහැ. නමුත් වරද වෙනවා. අනුසය අවස්ථාවේදී මොකක්වත් දැනෙන්නේ නැහැ. අර සාමාන්‍ය කෙලෙස් මේ අනුසය හත් જાතියක් කියනවා. ඒ අධ්‍යාතියම යට වෙලායි තියෙන්නේ. මේ මාර්ග භාවනාවෙන් දෙරෙන්නේ අන්නර අනුසයතා සාගත ප්‍රවේගයන් කැඩීමයි. සෝවා මාර්ගයෙන් කඩනවා, අපදාවන් අනාගම් කියලා මේ කඩනවා. මෙන්න මේ විදිහට මේවා තේරුම් ගන්න ඕන. මේ සංසාරයේ අවිදින්න අවස්ථාවේදී මේ මේ විදිහේ විදර්ශනා භාවනාව මේ විදිහේ මාර්ග භාවනාව කරන්න ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ මේ අවස්ථාවේ මේ අවස්ථාවේදී මට ඒක කරන් ලැබෙන්නේ නිසා ලැබිච්ච අවස්ථාව අපි හොඳට ප්‍රයෝජන ගන්න ඕනේ කියලා හිතන්න ඕන. නමුත් හිතනදි ඇත්ත බොහෝම අඩුයි. ඒ විදිහ අදහස් ඇති ඇත්ත බොහෝම කටේ අඩුයි. නමුත් අපි කල්පනා කරන්න ඕන අනුන් ගැන නෙමෙයි අපාප ගැන කල්පනා කරන්න ඕන අපට ලැබිලා තියෙන මේ වටිනා අවස්ථාව අපට ප්‍රයෝජන ගන්න ඕනේ කියලා. ඒ විදිහට ආර්ය tattweට යම් කිසි විදිහකින් ගියා නම් එයාට නිදහස්. ඒ මෙහා ඉන්න නැත්නම් තමයි මේ කතා කරන්නේ. ඒ අත්ව අන්ධ ප්‍රත්‍යඥය කල්යාණ ප්‍රත්‍යඥය කියලා දෙක නිසා. කල්යාණ ප්‍රත්‍යඥ tattweට ගන්නයි අපි මේ මේ කතා කරන්නේ දැන්. අන්ධ ප්‍රත්‍යඥය හරියට අන්ධෙක් වාගේ. ඇතන් විට අන්ධයාර පරිමිච්ඡා කරගෙන යනවා කවුරුවක්වත් නැහැ පාර පෙන්වන්නේ යාට කෙනෙක්. එයා පාරේ යනවා. සමහරවිට පාරේ යන්න සමහරවිට කැලේ. කැලේ යන සංගුල වැටෙනවා. වලවල වැටෙනවා. හතරවර වෙනවා. ඒ වාදේම තමයි මේ අන්ධ ප්‍රත්‍යඥය. නැත්නම් මේක හොඳ වැඩක් කරනවා. නැත්නම් මේක බොහෝ විට කරන්නේ නරක වැඩ. ඒ නිසා මේ අන්ධ ප්‍රත්‍යඥ සත්‍යයෙන් අත්මිනීමට ඉදෙනා ප්‍රධාන උදාහරණයක් මෙන්න මේ ධර්ම ටික එකට අරගෙන ටික ටික හරියට ආරගෙන ඒ දිනු කරගෙන පාඩම් කරගෙන ඒකේ දරාගෙන ඒවා තේරුම් අරගෙන කටයුතු කරන්න අධිෂ්ඨාන කරගන්න ඕන පළමුවෙන් දැනගන්න ඕන පංචස්කන්ධය ගැන. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධේ හොඳට තේරුණා විස්තර කරලා තියෙනවා නෝයක් කන්න. ඊට පස්සේ නොයෙක් නොයෙක් විස්තර පොත්වල සඳහන් වෙනකොට සාමාන්‍යයෙන් තේරුම් අරගෙන තිබුණාම ඇති. පංචස්කන්ධය කියන මේකයි කියන. එතකොට අන්න ඒ පංචස්කන්ධය සම්බන්ධව බලමින් හඳුන්වීමක් කරනවා ඇති මේ ළඟට අනිත් දවස්වල රූප පංචස්කන්ධ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංඛාරස්කන්ධ කියන මේ ස්කන්ධ පහ ගැන ටික ටික විස්තර කරනවා ඇති අනිත් ඒවත් ඉඳීච්ච හැටියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ පංචස්කන්ධය ගැනවත් ඒක ධ්‍යානත්ව තේරුම් ධ්‍යානත්ව භාවනාවට ඒකමයි ඒ රූපස්කන්ධය අරගෙන රූපස්කන්ධය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ වේදනාස්කන්ධය මගේ නොවේ මම නොවේ මගේ ආත්ම නොවේ සංඥා ස්කන්ධේ මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි සංඛාර ස්කන්ධේ මම නෙවෙයි මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි විඥාන ස්කන්ධේ මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන එකේ මොකක් විදර්ශනා භාවනාවක් සම්පූර්ණ කරගන්න ඕනේ නේද පංචස්කන්ධය සම්බන්ධ කරගෙන ඒකම පංචස්කන්ධය සම්බන්ධ කරගෙන ප්‍රධානම මුලින්ම විදර්ශනා භාවනාව පටන් ගන්නවා ඒකට අර ආයතන වශයෙන් ධාතු වශයෙන් ওই විදිහට කලකනවා පටිච්චසමුප්පාද වශයෙන් කලකනවා ඒව පස්සට මුලින් ආරම්භයේදී සංකප්පන්නේ වෙන වෙන කරලා තේරුම් ගත්තාම අනිත් ඒවා කියන්නම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ඒ නිසා ලබන හේත පාඩම් අ හේත පුළුවන් වෙනවද එතකොට හේතත් වටා එදා දවස්වල ඒ පංචස්කන්ධ ධර්මයන් සම්බන්ධව ටික ටික ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ලැබෙනවා ඇති අවසර ලැබෙනවා ඇති අන්න ඒවා අහගෙන ප්‍රඥා භාවනාවට උපකාර කරගන්න ඕන අර කල්යාණ ප්‍රත්‍යක්ෂ අන්ත ප්‍රත්‍යක්ෂ තත්ත්වයෙන් අයින් වෙලා කල්යාණ ප්‍රත්‍යක්ෂ තත්ත්වය ලබාගෙන මේ උපකාරයෙන් හොඳ කීයක් ලබා ගැනීමට උත්සාහ ගන්නවා ඇතයි අපි බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙන්නේ මේ අපි සම්බන්ධව කරගත්තා වූ උදේ කර්මයන් සම්බන්ධව කල්පනා කරගන්න. මේ උදේ කර්මයන්ගේ වරෙන් අපට මේ භාවනාවට මේ මේවා පුරුදු කරගන්න ඕනේ ඊළඟට මේවා පුරුදු කරගෙන නිවන් ලබා ගැනීමට උපකාර වන්නා වූ මේ විදර්ශනා භාවනාව මේ බන්ධකට කරගෙන ගොස් ප්‍රාර්ථනා පරිද්දෙන් අමා මහ නිවන් පතා ගැනීම